بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් اقرأ باسم ربك الذي خلق خلق الإنسان من علق اقرأ وربك الأكرم الذي علم بالقلم علم الإنسان ما لم يعلم كلا إن الإنسان ليطغى أن رآه استغنى إن إلى ربك الرجعى සියලු දෑ මැව් නුඹේ පරමාධිපති ආනන්ගේ නාමයෙන් කියවව්. ඇලී ඇති දෑකින් මිනිසා මැව්වේය කියවව් පෑනමගින් ඉගෙන් වූ නුඹේ පරමාධිපතියා මහත් පරිත්‍යාගශීලීය මිනිසාට නොදන්නා දෑ ඔහු ඉගෙන් වූයේය එසේ නොව තමා අනුන්ගේ අවශ්‍යතාවලින් තොර වූ කෙනෙකුයයි සිතන හේන් මිනිසා සීමාවන් ඉක්මවා යන්නේය සැබවින්ම නුඹ සියල්ලගේ නැවත හැරීම පවතින්නේ නුඹේ පරමාධිපති ආනන් වෙතමය. أرأيت الذي ينهى عبدا إذا صلى أرأيت إن كان على الهدى أو أمر بالتقوى أرأيت إن كذب وتولى ألم يعلم بأن الله يرى كلا لئن لم ينته لنسفعا بالناصية ناصية كاذبة خاطئة فليدع ناديه سندع الزبانية كلا لا تطعه واسجد واقترب الله جي وهلك ونا محمد تما صلاتي يدي ستنا වළක්වන්නා නුඹ නොදැක්කෙහිද? ඔහු යහ මගෙහි සිටින්නේ නම් හෝ අනුන්හට බියබැතිමත්ව ක්‍රියා කරන ලෙස අනකරන්නේ නම් හෝ ඔහු කෙරෙහි නුඹ කුමක් සිතන්නේද? යම් කිසි පුද්ගලයෙක් අසත්‍යයයි තර්ක කර තවද පිටුපාන්නේ නම් ඔහු පිළිබඳව නුඹ කුමක් සිතන්නේද? සැබවින්ම අල්ලාහ් සියල්ල බලා සිටින බව ඔහු නොදන්නේද? එසේ නොව ඔහු ඒන් වැළකී නොසිටින්නේ නම් සැබවින්ම ඉදිරිපස නලලේ රෝම මගින් තදින් අල්ලා අදින්නෙමු. බොරු කරමින්ද වැරදි කරමින්ද තිබූ ඔහුගේ ඉදිරි නලලේ රෝමය ඔහු තමාගේ සබයට සබිකයන් කැඳවත්වා අපි නිරේ බාරකරුවන් වන මලක්වරුන් කැඳවන්නෙමු. එසේ නොව ඔහුට එනම් එම අපරාධකාරයාට අවනත නොවව්. තවද අල්ලාහට සජදා කර සමීපවව්.